ඒ වගේම සිද්ධාර්ථ ගෞතම ශාස්ත්‍රසිංහ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට උතුම් අභිධර්මයේ දේශනා කරලා සංකස්ස පුරවරයෙන් නැවත මනුලොවට වැඩම කරපු දවසේ මෙත් මහ බෝසතුන් වහන්සේ පැවිදි බිමට ඇතුළු වෙච්ච දවස. ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන ස්ථානය උරුම කරගත් දවස. ඒ වගේම සංගමිත්තා රහත් තරණින් වහන්සේගේ අනුගමනයෙන් වඩමවන ලද ජයශ්‍රී මා බෝධින් වහන්සේ රෝපණය කළ දවස. ථූපාරාමය ඇසුරු කරගෙන ප්‍රථම විනය සංගායනාව මේ ලක්දිව තලයේහි පවත්වපු පොය දවස. මේ උතුම් වප්පුරපස්ලොස්සක පොය දවසේ මෙබඳු වටිනා පින්කම් රැසක් වටිනා සංසිද්ධීන් රැසක් සිදු වෙච්ච පොය දවසේ බෞද්ධයා රූපවාහිනිය සෑම පුරපසළසුක පොය දවසකම මේ වෙලාවට ඔබ වෙනුවෙන් පිළින කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගිනුයි අද මෙලෙසින් ඔබ අපි එක්වන්නේ වෙනදා බොහෝ දෙනා මේ ශාලාව පුරාවට හේවස් සමාදන් වෙලා මේ ධර්ම සාකච්ඡාව හා එක් වෙනවා නමුත් අද මේ සාකච්ඡාව නරඹන්න ඉන්නේ කැමරා ශිල්පීන් සහ බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන් පමණයි. මමත් අපේ ස්වාමීන් වහන්සේ කරනු ලබන සාකච්ඡාව ශ්‍රවණය කරන්නට, දැක බලා ගන්නට මෙහි බොහෝ දෙනා නොරඳුනත් අපි දන්නවා බෞද්ධ ආරූප වාහිනිය ගුවන් විදුලිය ඔස්සේ මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව නරඹමින් ඔබට තිබෙන දහම් ගැටලු ප්‍රශ්න විසඳාගෙන පිළිතුරු ලබාගෙන ඔබේ හිත निराවුල් සිතක් බවට පත් කරගන්නට සූදානමින් සිටින බොහෝ දෙනා සිටින බව අපි දන්නවා. ඉතින් අද ධර්ම සාකච්ඡාවට අපි භාජනය කරන්නට බලාපොරොත්තු වන මාතෘකාව වන්නේ මෙවන් අවස්ථාවකදී සාකච්ඡා කළ යුතුයි තාම හොඳ වටිනා මාතෘකාවක්. අටලෝ දහමෙහි අකම්පිත වීම කියන මාතෘකාව. ඉතින් මේ පිළිබඳව ඔබට මට අපට කරුණු කාරණා පැහැදිලි කර දීම සඳහා අද කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරමේ ධර්ම පරිශ්‍රයේට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්මාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ අපි අපේ හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වක ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි බොහෝ වෙලාවට මේ අටලෝ දහම හෙවත් අෂ්ටලෝක ධර්මය පිළිබඳව කතා වෙනවා. ලෝක ධර්මතා කියන ඒවා කතා වෙනවා. ඒතර මේ ලෝක ධර්මතා ගැන අපි කුලුල්ව සාකච්ඡා කරන්නට කලින් අපි හාමුදුරනේ ලාභ අලාභ යත අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ කාරණා පිළිබඳව විස්තරාර්ථව කතා කරන්න කලින් මේ ලෝක ධර්ම හමුවේ අකම්පිත වෙනවා කියන්නේ කුමක්ද කියන එක අපි විග්‍රහ කරගත යුතු වෙනවා. ඒක කලින් මා අපේ හාමුදුරුවන්ගෙන් තවත් සුවිශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා. ಗುಣ සම්පන්න සංඝ ඒකරුණ වහන්සේ නමක් විදිහට අපේ හාමුදුරුවෝත් අපේ ලක්වැසියන්ට ලෝවැසියන්ට මේ කොරෝනා වසංගත වදුර ඇති වෙලා තියෙන වෙලාවේ වහන්සේගේ හදයාංගම භාවයෙන් කරන ආශිර්වාදයක් ඉස්තෙල්ලාම් පළ කරමින් සාකච්ඡාවට ප්‍රවේශ වෙන විදිහට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සිරුවන් සරණයි අපේ පූජනීය කල්යාණ මිත්‍ර සලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම මේ මොහොත වෙනකොට අපේ රටේ බොහෝ දෙනෙක් විශාල පීඩාවකට පත් වෙලා සිටින මොහොත. ඉතින් මේ රෝගී තත්ත්වයෙන් අත මිදෙන්නට සෞඛ්‍ය අංශ ඒ අදාළ අංශයන් වල නියතු අය ඉතාම හොඳින් පින්නසල්ලාට උපදෙස් මාලාවක් දෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ වෙලාවේ ධර්මයෙන් පැත්තෙන් මේ ව්‍යසනෙන් ගැලවෙන්නට කුංචි අතක් කිරීමක් කළොත් ඉතාම හොඳයි. එහෙමයි. එහෙමනම් ඇත්ත වශයෙන්ම අපේ රටට අපේ සම්ඩිකිත්ති ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ කොරෝනා රෝගී තත්ත්වය මීට මාස ගණනාවකට කලින් මුලින්ම ආපු වෙලාවේ හොඳ පාලනයක් තිබුණා. ඒ ඇත්තටම මම මේ මතක් කරන්න යන්නේ ඒ කාල වකවානුවේ ධර්මයේ පැත්තෙමුත් අපේ විහාරස්ථානවල ඒ වගේම අපේ සදහැවත් බෞද්ධයෝ මුදුම විදිහට ඒකට සූදානම් වුණා. නමුත් මේ මොහොතේ විශාල වශයෙන් මේ රට මේ ව්‍යසනයෙන් වෙලා ගන්න මොහොතේ අපට හිතෙනවා ඒ පිරිත් දේශනා කිරීම ආදී ඒ කටයුතු වල පුංචි ප්‍රමාදයක් නැත්නම් අඩුවක් තියෙන බව අපට බැලු බැල්මට පේනවා. කලින් වතාවත් එක සාපේක්ෂව බලන සාපේක්ෂව බලනකොට එහෙම. ඉතින් අපි විශේෂයෙන් මේ වෙලාවේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා ඒ විහාරස්ථානවල පිරිස එකතු කරගන්න බැරි වුණත් මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාව විහාරස්ථානයේ මුල් කරගෙන ඒ වගේම ගමේ දායක පින්නතුල්ලා දැනුවත් කරමින් මේ සූත්‍ර දේශනාව වැඩි වැඩියෙන් දේශනා කරනවා නම් ඉතාම වටිනවා මොකද මේ වෙලාවේ ධර්ම ඖෂධය අපි හැම දිනාටම අත්‍යවශ්‍ය මොහොතක්. ඉතින් රතන සූත්‍රය ගැන මම මේ වෙලාවේ වචනයක් හරි කියන්නට ඕන. තථාගත ධර්මයේ තියෙන සෑම ධර්ම කුත්තාපයක්ම ප්‍රායෝගිකයි. එහෙම අපි මෙත්ත සූත්‍රේ, කරණීයමෙත්ත සූත්‍රයේ කියා වෛර කරනවා නම් ඒක වැඩක් නෑ. මංගල සූත්‍රයේ තියෙන එක කියවුවට වඩා ඒකේ තියෙන දේවල් ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි ඒක මංගලයක් වෙන්නේ. එහෙමයි. ඒ වගේ මුළු ත්‍රිපිටක ධර්මයේම තියෙන සෑම දෙයක්ම ජීවිතයට ගලප ගන්න තියෙන ප්‍රායෝගික ධර්මයක්. හැබැයි ඒ තේන සත්‍ය වජ්ජේන කියලා මුළු ත්‍රිපිටකයේම තියෙන එකම තැන තමයි රතන සූත්‍රාන්ත දේශනාව. ආශිර්වාදයක් පිණිස වදාළ උතුම් උතුම් දේශනාව ලෝ පහළ විච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා නොහැර දේශනා කරන වටිනා දේශනාවක් සත්‍යක්‍රියාවක් මට ලොකු විශ්වාසයක් වෙනවා මේ රතන සූත්‍රාන්ත දේශනාව වැඩි වැඩියෙන් සද්ධායනා කළොත් සීලේක පිළිපිටලා ඒ වගේම මේකේ තේරුම ඡායා මාත්‍රෙන් හරි දැනගෙන සබ්ද නගලා ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ඒ සබ්ද නගන්න ඕන තැන්වල සබ්ද නගලා මේ පිළිත් දේශනාව වැඩි වැඩියෙන් දේශනා කරනවා නම් අපිට ඒකාන්තයෙන් මේ ව්‍යසනයෙන් මේ කරදරෙන් අතන දෙන්නට අවස්ථාව ලැබෙයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ හැඳුරෙන දැන් අපේ හැඳුරු ඉල්ලු පරිදි බොහෝ බෞද්ධ පින්නතුන් අද සිට හෝ රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරන්න පෙළඹේවි. එහෙම පෙළඹෙන කෙනෙකුට අපේ හැඳුරනේ අපේ හැඳුරු මතක් කළා හරියට අර්ථ රසය දැන ගැනීමත් වැදගත් ඒ වගේම ශබ්ද රසය. ඒ කියන්නේ වචන නිසි ලෙසින් උච්චාරණය කරලා කරන සජ්ජායනාව. ඉතින් අපේ ගොඩාක් ලංකාවේ බෞද්ධ පින්නතුන්ට අනිකුත් රටවල ඉන්න බෞද්ධ පින්නතුන්ට තියෙන ප්‍රශ්නේ ගොඩක් අය පාලි දන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට මේ අක්ෂර උච්චාරණය හරියට කරගන්න බෑ. එහෙම කරගත්තොත් එහෙම වැරදි විදිහට කළොත් ඒක පවක් වෙයිද කියලා බියකුත් හිතේ තියෙනවා. දැන් සමහර අකුරු තියෙනවනේ අපේ හැමේ සංවෘත අකුරු එක කට හකුළු වල කියන්න ඕනේ ඒවා විවෘත අකුරු තියෙනවා කට ඇරලා කියන්න ඕනේ ඒවා ඉතින් කට ඇරලා කියන්න ඕන තැන් වල වහලා කියන්න ගියොත් සමහර වෙලාවට අර්ථය වෙනස් වෙන්න පුළුවන් ශබ්ද රසය වෙනස් වෙන්න පුළුවන් එතකොට ඒකට පිළියමක් විදිහට කවුරුන් හෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් හාමුදුරුවරු කියන රතන සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරමින් ඒ අනුව සජායනා කරන්න එකතු වීම වඩාත් යෝග්‍යයිද? එහෙම කිව්වට කමක් නැද්ද? එහෙම නැත්නම් රේඩියෝ එක විතරක් එහෙම නැත්නම් කැසට් රෙකෝඩර් එකකින් විතරක් සූත්‍රය අහන්නට සලස්වා ගැනීම ප්‍රමාණවත්ද කියන එකත් අපි අවධානය කරගමු. සම්හාස හොඳම ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඒකෙදි විශේෂයෙන්ම කියන්නට ඕනේ දැන් ස්වාමීන් වහන්සේ මුලින්ම කතා කරපු ශබ්දේ අගා ඒ අවශ්‍ය තැනදී ඒ මහ ප්‍රාණාක්ෂර ඒ ආදී ඒ ගරු ලඝු අක්ෂර ඒ ශබ්ද වෙන්න ඕන ආකාරය පිළිබඳව මම වචනයක් මතක් කරලා ඉතුරු ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම පුංචි උදාහරණයක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් ඔතරණ හිටපු ස්වාමීන් වහන්සේ නමක් කට යම්කිසි රෝගී තත්ත්වයක් තිබිලා තියෙනවා. එහෙමයි. මේ රෝගී තත්ත්වේ වෙලාවේ ඉතින් පැරණි ස්වාමීන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේට කියලා දෙන ওই රෝගයෙන් අත මිදෙන්න පුළුවන් මෙන්න මේ මන්ත්‍රේ 21 වතාවක් කියලා මේකෙන් වතුර ටිකක් බොන්න කියලා. එහෙමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ කියපු විදිහට මේ රෝගී තත්ත්වයට ඇත්තටම අර්ථ සමාරෝහ. එහෙමයි. මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ මං කරේ කියලා ඉතින් බැරිම තැන මේ වසර ටිකක් වෙලා තියෙනවා. දෙව්හාම මොන්වහන්සේට හිතාගන්න බැරි විදිහට මේ අසනීප නැති වෙලා ගියා. එහෙම. ඒ වෙලාවේ දැන් අපිට ඇවිල්ලා කිව්වා හරි පුදුමයි මේ මන්ත්‍රවලත් අමුතු දේවල් තියෙනවා. ඉතින් මට මේ මේ මේ මේ ලෙඩේ ටිකක් අඩු වුණා. ඒ වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේලා අපි එකතු වෙලා මේ මන්ත්‍රේ කැඩුවා. මේක වචනෙන් වචන කලලා බලනකොට මේකේ වචන රාශියක් තියෙනවා. සිංහල වචනක් තියෙනවා. දෙමළ වචනක් තියෙනවා. එහෙමයි. ඊළඟට සංස්කෘත පාලි හැම වචනයක්ම තියෙනවා. මේකේ තේරුමක් නැහැ. එහෙමයි. කියලා අපි අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට කියලා මතක් කරා. ඉතින් මේ මන්ත්‍රය මොකක්ද කියන තේරුම. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කළා මේ වචනවල ගස්තනයක් තමයි මේ බන්ධනයක් තමයි මේ බන්ධනෙන් තමයි මේකේ ලොකු ශක්තියක් ඇති වෙන්නේ. එහෙමයි. එතකොට මම මේ වෙලාවේ කියන්න යන්නේ ලොව පහළ වෙච්ච ව්‍යාකරණඥයන්ගෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් ඒ නිරුක්තිය දන්න කෙනෙක් මේ ලෝක දාසියේ නැහැ. එහෙමයි. ඇත්තටම කුමාරතුංග මුනිදාසයන්ට සාමාන්‍ය කොලයක් මොකක් හරි ලිපියක් ගත්තාම ඒකේ කියවගෙන යනකොට කම් එතුමාට වැරදි පේන ඇඟේ ව්‍යාකරණ තිබුණා. එහෙමයි. හැබැයි එතුමාටත් බැරි වුණයි කියනවා මේ ත්‍රිපිටක ධර්මයේ එකම දෝෂයක් මෙන්න මෙතන ව්‍යාකරණේ වැරදි කියලා පෙන්වන්නේ. එහෙම. ඒත් එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රාන්තය දේශනාවේදී අර්ථ රසය අපට පැහැදිලි තුරුණුවන්ගේ ಗುಣ තමයි මේක සඳහන් වන්නේ. එතකොට මෙතන මේ නිරුක්තිය නැත්නම් මේ බන්ධනය මොනතරම් ගාම්භීර විදියට බුදුරජාණන් වහන්සේ මේක सिद्ध කරලා තියනවාද කියලා අපිට හිතා ගන්නවත් බෑ. මොකද මුළු ත්‍රිපිටකයේම ආශිර්වාදයක් පිණිස තියෙන එකම දේශනාව. එහෙමනම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව ඒ අසම සම රත්නත්‍රය පිළිබඳව පුදුම බන්ධනයකින් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ ඒ ශබ්ද නගපු තැන් ඒ ආකාරයෙන්ම ශබ්ද නගලා කියනවා නම් මේ සූත්‍ර දේශනාවේ බලය ඉතාම වැඩි. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ ඇහුව දැන් මේ කෙනෙකුට මෙහෙම ශබ්ද නගන්න නැත්නම් මේක නිවැරදි ආකාරයෙන්ම දේශනා කරන්ට අපහසුතා එහෙමයි දැන් අපි හන්නේ දැන් අපි අපිටම ඇහිලා තියෙන සමහර වෙලාවට නිග්‍රහිතාන් ඒ කියන්නේ බිඳුවෙන් අවසන් කරන්න උණු වචන තියෙනවා දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන එක සමහරට බුද්ධං කියලා කියාගන්න බැරි අය ඉන්නවා අල්න යන්නේ විනෝඩි කියන්නේ බුද්ධං කියලා. ඒක සමහර වෙලාවට සයන්න කියාගන්න බැරි අය රයන්න කියනවා. එතකොට සබන් කියන තැන රබන් කියන ලියුත් වචන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට අන්න ඒ වාගේ හරියට වචන උච්චාරණය කරගන්න බැරි කෙනෙක් නම් පාලි භාෂාව හරියට දන්නේ නැත්නම් එබඳු කෙනෙක් කොහොමද මේවන්නව? අපේ ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරක් ඇතිවයි. මොකද අර වැඩේ බොහොම හොඳයි. ඒ කියන්නේ හොඳට දක්ෂ අන්දමින් අර හැදවලා කියන පිරිතක් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳට සබ්ද නගලා කියන ස්වාමීන් වහන්සේ නමකගේ පිළිත් ඒ සැටියක් දාගෙන ඒ අනුව තමන් පුරුදු වෙන එක ඉතාම හොඳයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් ඒ විදිහට අපි මේක හුරු කරගන්න අපට අවස්ථාවක් තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ හැව මේ මෙහෙම ගුවන් විදුලිය නැත්නම් රේඩියෝ එකේ පිළිත් යන එක ප්‍රමාණවත්ද නැත්නම් තමන් කියන්නත් ඕනද කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියේ එහෙම පිළිත් සජ්ජායනා කරනකොට ශ්‍රවණය කිරීමත් ඇත්තට නිවන් දොරටුවක්. ඒකත් වරදක් කියලා කියන්න බෑ. අපි කියන්නේ අහනවා සහ ඇහෙනවා කියලා දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. එතන වෙනසක් අපි පැහැදිලි කරගත්තා. ඔව්. ඇත්තටම දැන් අහනවා කියලා කියන්නේ සම්හිත යොදලා අහනවා. වමනාවෙන්. වමනාවෙන් අහනවා. එහෙමයි. ඇත්තට මේ තථාගත ධර්මයේ සිතත් එක්ක වැඩපිළිවෙලක්නේ. එහෙමයි. එහෙමනම් අපි හිත යොදලා අහනවා. එහෙමයි. ඇහෙනවා කියන එක ස්වාමීන් වහන්සේ ඉතින් ඒකෙච්චරම ඥාන සම්ප්‍රයුක්ත ඥානගෝචර කුසල ක්‍රියාවක් හැටියට සඳහන් කරන්න බෑ. වෙන දෙයක් කරමින් ඒ ඇහෙන්න සලස්ව ගන්න පුළුවන්. ඇහෙන්න සලස්ව ගන්න අවස්ථාව. සිය සමහර වෙලට එළවලු කඩමින් මාළු කපමිනුත් පිරිත් ඇහෙනවා කියලා කියන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒකට නිසි ගෞරවය ලබා දෙන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වෙලාවේ අපේ පින්නතුරුලා මේ ජීවසන කාර්ය මොහොතේ පිරිත් සජ්ජායනා කරනවා නම් තාම හොඳයි අපේ අර ස්වාමීන් වහන්සේත් මතක් කරපු විදිහට ඒ වගේ රේඩියෝ එකේ නැත්නම් ගුවන් විදුලියේ නැත්නම් මොනවා හරි රෙකෝඩරයක් දාගෙන ඒ පිරිත් සජ්ජායනා කරනවා නම් ඒක ඉතාම හොඳයි. මොකද බෑ කියලා අතහරින්න එපා. ඔක ඉතින් සාමාන්‍ය ටික දවසක් යනකොට ඒක හුරු වෙන්න පුළුවන්. ඊළඟට ඉතින් තවක් එහෙම එහෙම දෙයක් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මොකද මේ පුහුණු වෙන්න චේතනාව තියෙන්නේ කොහොම හරි මේ පිළිස් සජ්ජායනා කරන්න. ඉතින් අපිට හිත තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් ඒ වගේම ගෞරවයේ තියෙනවා අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ ධර්මයේ තමයි දැන් මම මේ සත්‍යයනා කරන්න කියන ලොකු වමනාව තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඔක දවසෙන් දෙකෙන් ඉතාලම හොඳට මේ පිළිත් ටික අල්ලගන්න පුළුවන්. එහෙනම් පන්දි තව දෙයක් මට අහන්න හිතුණා. දැන් මේ දවස්වල මේ කොරෝනා වෛරස් රෝගේ නිසා ගොඩක් ගොඩ වේදකම් පිළිබඳව මිනිස්සුන්ගේ වමනාව තියෙනවනේ ඉගුරු කොක්කමල්ලි තඹ ලැබනවා. සුදු ලුණු තඹ ලැබනවා. ඒ වගේ විවිධ දේවල් කරනවනේ දේශීය වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ දේවල් පාවිච්චි කරන සමහර වෙලාවට උණු වතුර පානය කරනවා. එහෙම අවස්ථාවකදී අපි හඳුරන්නේ ඒ ටික හදාගෙන ඉවර වෙලා මේ සියක් උඩ තියලා හරි රතන සූත්‍රයේ කියලම ඒක පිරිත් තනක් විදිහට ඖෂධ පානයක් විදිහට ගන්න හැකියාව තියෙනවද ඒකින් වඩා ප්‍රතිඵල ලබා ගන්න කරන සංඥාත් ඒක වඩාත්ම හොඳයි ඒ විදිහට එහෙමයි දැන් අපි දැන් මේ අපි හිතමුකෝ දැන් ප්‍රවේශයක් හැටියට අපි පිළිත් අද ආරම්භ කළා කියලා. එහෙමයි. ඉතින් අද ආරම්භ කරන දවසේම අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ වගේ ඖෂධ ටිකක් පිළිත් වෙන්න තියාගන්න. නැත්නම් පෑන් කලයක් අපිට පිළිත් වෙන්න තියාගන්න. ඉතින් අපි දිගටම පිළිත් කරනකොට ඒක ලොකු බලයක් ඇති වෙනවා. එහෙමයි. ඒ නිසා මේ ඒ වගේ ඖෂධ වර්ග පිළිත් වෙන්න තියලා ඉතින් මොකද ඒකින් හොඳට හිතත්ය දෙනවා. ඊළඟට ඖෂධ ගුණයක් තියෙනවා. මොකද අපි මේක අන්තවාදී වෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර අය හිතනවා අනේ ඖෂධ ඕනේ ධර්මයෙන් විතරක් අපිට මේ දේ කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ විනය පිටකේ දේසජ්ජක් ඛණ්ඩකය කියලා වෙනම බෙහෙත් වර්ග දේශනා කරලා තියෙනවා. එහෙනම් ඒ නිසා අපි ඖෂධ ගන්න ඕන ඒ සුදුසු ඖෂධ. හැබැයි ඒවට හිතක් යොදලා මේ විදිහට පිළිත් කරමින් ඒවා පානය කරන්න ලැබෙනවා නම් ඇත්තටම ඒකෙන් ලොකු සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම අපි හඳුරන්නේ දැන් පිරිත් දේශනා කරනකොට අවශ්‍ය කරන පූර්වක්‍ෘත්‍ය වශයෙන් පිරිසිදු වීමක්, පරිසරය සකස් කර ගැනීමක් අවශ්‍යද? එහෙම නැත්නම් ඉන්න විදිහටම අපිරිසිදු ඇඳුම් ඇඳගෙන දාඩිය පෙරාගෙන අපවිත්‍රතාවයෙන් යුතුව ඒක එහෙම කියන එක ගැළපෙනවද? එහෙම නැත්නම් එක වෙලාවක් දවසකට යොදාගෙන ඒ දේ කිරීම වඩාත් යෝග්‍යයිද? සාමාන්‍යයෙන් ඇත්තම පිරිසිදු භාවය නම් අත්‍යවශ්‍යයි. තාම හොඳට පිරිසිදු වෙලා තමන්ගේ කාය පිරිසිදු කරගෙන පිරිසිදු ඇඳුමක් ඇඳගෙන ඒ වගේම කාය පිරිසිදු කරගත්තා වගේම හිතත් පිරිසිදු කරගෙන. එහෙම. ඒ කියන්නේ හොඳ සීලයක පිළිපදලා හදවතින්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා සරණ ගිහිල්ලා ඊළඟට හොඳ සීලයක පිළිපදලා අපි මේ පිරිස් අධ්‍යයනාවට පූර්ව කෘති හැටියට හදා ගන්නවා නම් හරි වටිනවා. ඊළඟට පින් ස්වාමීන් වහන්සේ දැන් අර පිරිතක ආනුභාවය ලැබෙන්න අපි නැවතත් මතක් කරන්නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි Taman සීලවන්ත වෙන්න ඕන. ඒකයි අපි කරන්නේ ඔය ඕනම කටයුත්තකදී මුලින් සීල සමාදන් වෙන්නේ. සීලය අවශ්‍යමයි. ඊළඟට ඒ පිරිතෙහි තේරුම. දැන් ලකුවට ගැඹුරෙන් නැති වුණත් මෙන්න මේකෙන් කියන්නේ ඡායා මාත්‍රයෙන් හරි ඒ තේරුම යම්කිසි දැනුමක් තියෙන්න ඕන. එහෙමයි. ඊළඟට සාමණේර අර කතා කරපු ඒ වචන උච්චාරණය කිරීම තා හොඳින් තිබුණොත් ඒ පිළිතේ ආනිසංසය කාන්තේම ලැබෙනවා. ඒ නිසා පූර්වක්‍ෘතියක් හැටියට සීලවන්ත භාවයේ අත්‍යවශ්‍යයි. එහෙනම් අපි හිතන්නේ දැන් මම අහලා තියෙනවා දැන් පිරිද්දේශනාවකින් වඩාත්ම වටිනා ආනිසංස උදා කර ගැනීමට නම් කාරණා තුනකින් ආවරණය වීම වළක්ව ගන්න ඕන කියලා. කම්මාවරණ විපාකාවරණ කිලේසාවරණ කියලා. දැන් උදා කම්මාවරණ කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මේ භවයේ තුල ආනන්තරීය පාප කර්ම වගේ දේවල් බරපතල අකුසල කර්ම කළා තියෙනවනම් ඒතනත්තා මුල් කරගෙන සිතරම් පිරිත් ජීවත් මරණින් පස්සේ ඒතනත්තා අවිජි මහ නරකයේ උපදිනකෝ අලගන්න ඒ පිරිතට හැකියාවක් නැහැ. විපාකාවරණ කියන්නේ අතීතයේ කරන ලද අකුසල කර්ම වල විපාක විදිහට කර්ම විපාක විදිහට සමහරු උපතින්ම අන්ධ වෙලා මන්ද බුද්ධික වෙලා අංග විකල වෙලා උපදිනවා. එහෙම අයටත් ඒ ඒ අංග විකල භාවයෙන් මන්ද බුද්ධික භාවයෙන් මිදෙන්න මේ පිරිත ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ දෙකෙන්ම ආවරණය වෙලා නැති අය ඉන්නවා අපේ සමාජයේ. හැබැයි කෙලෙස් වලින් වෙහිච්ච උදවිය. කෙලෙස් ආවරණය කියලා කියන්නේ කෙලෙස් වලින් වෙහෙලින්නේ. හිතේ හැමතිස්සෙම රාග ద్వේෂ මෝහ ආදී තියෙනවනම් එම රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් යුතුව ඉඳගෙන පිරිත් ඇසීම තුල නිති ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ නේද අපයන්. එතකොට මේ කාල වකවානුව තුල පිරිති ආශිර්වාදය ලබන්නත් රෝගී තත්වයන්ගෙන් නිදහස් වෙන්නත් හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම කතරම් දුරට උපකාර වෙනවද අපේ හැමෝම. ඇත්තටම සම්හාස දැන් සම්හාස හොඳ ඒ කරුණු කීපයක් මතක් කළා. ඒ ඇත්තටම අපි මේ වෙලාවේ දැන් මේ යම් කිසි දෙයක ආදීනවයක් අපිට දකින්න ඕනේ සාමනාස් ඒකෙන් ගොඩට එන්න. එහෙමයි. දැන් ඇත්තටම දැන් මේ සසර පිළිබඳව හොඳටම දැන් මේ රෝගී රෝගබිය නිසා බොහෝ දෙනාට ඒ ඒ සාංශාරික ගමන අනේ මේ සසර ගමන කියන සංඥාව හොඳට ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් බලන්න දැන් දිනපතාම ලෝකයේ මේ වෙනකොට පුදුම විදිහට මැරෙනවා. පුදුම සසරක් ඉතින් ඇත්තටම. එහෙම. ඉතින් දැන් සමහරව දැන් ඒක ගණනය කරනවාද කීයද? ඉතින් ඒ විදිහට දැන් ඒ தත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙම. එතකොට එහෙමනම් මේක හොඳ කලකිරීමක් ඇති කරගන්න හොඳ මොහොතක්. මොකද මේ සෑම විපත්තියක්ම සම්පත්තියක් කරගන්න හොඳම අවස්ථාවක් මේ අවස්ථාව. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ කම්ම කම්මාවරණ විපාකවරණ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කළා. මම එතන තව පොන්සි දෙයක් එකතු කරන්නම්. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ වෙලාවේ අපි කියන්නේ දැන් ඒ වගේ මහා කර්ම විපාක තියෙන අය වුණත් කවුරු වුණත් මේ පිරිත් දේශනා කරනවා නම් ඉතින් අපතෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම. දැන් මොකද ඒ මොහොතේ හෝ හිත පිරිසිදු වෙනවා. අනිවාර්යෙන්ම. ඊළඟට ස්වාමීන් වහන්සේ අපාගාමී වුණත් දැන් අපි හිතුවොත් අජාසත් රජුරෝ ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ බණහලා පුහුදුන් ශ්‍රද්ධාවන්තයන්ගෙන් අර්ථ පානාන්තර ලැබලා පළවෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වයේ උසුලලා ඒත් එතුමා අපායගාමී වුණා මොකද ආනන්තරිය පාප කර්මයක් නිසා. නමුත් එතුමා කරගත්ත ඒ ගාම්භීර කුසල් එතුමාට ඒකාන්තේ කවදා හරි සසර උපකාර වෙනවා. එහෙමයි. මොකද ප්‍රථම සංගායනාවට පූර්ණ දායකත්වයේ දරුවා කියන්නේ නේද? ඊළඟට ආනන්තරීය පාප කර්මයක් කරගෙන ඉන්න පුජ්‍යලේකට බුදුරජාණන් වහන්සේ තානාන්තරයක් දුන්නා කියන්නේ. එහෙමයි. පුහුදුන් සද්ධාවන්තයන්ගෙන් අග්‍ර තානාන්තරය දුන්නා. එහෙනම් ඇත්තට මේ ධර්මයේ තුලින් ස්වාමීන් වහන්සේ අපිට පැනසිල්ලක්මයි හැදෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ මතක් කරේ දැන් සමහරව ඒක මතක් කරපු පිටත් හොඳයි. දැන් සමහර වෙලාවට කියනවා අනේ අපි කොච්චර පිළිච්චුවත් අපිට පිළිටක් නැහැ. එහෙනම් සමහර වෙලාවට සංසාර සාංසාරික දෝෂයක් ඇටියට කර්ම විපාකයක් ආපු වෙලාවට ඉතින් මේකෙන් ගලවන්න බුදුරජාණන් වහන්සේටත් පුළුවන් කමක් නැහැ. දැන් අපි හඳුන උදාහරණයකට ගත්තොත් මේ කොරෝනා වෛරස් රෝගයේ උනත් අපි කතරම් රුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කළත් නිරෝධායන නීති රීති රෙගුලාසි වලට අනුගත නොවුනොත් අපේ මුව ආවරණ පැලැන්දුවේ නැති වුණොත් අත නිතර සීදුවේ නැති වුණොත් ඒ වගේම ආසාදිතයන් එක්ක සමීපව කටයුතු කළොත් මං රතන සූත්‍රය අහලා ඉන්නේ කියලා කියලා හරියන්නේ නැහැ රෝගේ වැළඳිය හැකියි රෝගේ වැළඳෙනවා අනිවාර්යෙන්ම එහෙමයි ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඇත්ත ඒක තමයි අපි මේ සෞඛ්‍ය ඒ කාරණාත් ඒ දෙන උපදේශුත් හොඳට අනුගමනය කරන්නේ ඒකට ඇත්තටම මේ ධර්මයක් විසුණු වහන්සේලා හැටියට අපි දෙනව මේ පින්නසුල්ලාට මේ මතක් කරන මේ පිරිත් සද්ධායනා ඊළඟට සීලවන්ත භාවය ඊළඟට මේ කාලේ වැඩි වැඩියෙන් පින්කම් කරන්න පෙළඹෙන්න පුළුවන් බුදු ගුණ වඩන්න පුළුවන් අර බලන්න මම හිතයි මේ විපත්‍ය සම්පත්තියක් කරගන්න පුළුවන් එහෙම අනිත් මේ මේ වසංගත රෝගී තත්වය ලෝකෙන් තුරන් වෙනකොට තමන් බොහොම හොඳ හිතක් තියෙන ඒ වගේම හොඳ ත්‍යාගවන්තයෙක් ඒ වගේම හොඳ සීලවන්තයෙක් ඒ වගේම බහුසුතෙක් බවට පත් වෙලා ඉඳලා පුළුවන්. එහෙම බලන්න දැන් කොරෝනාව සංගත රෝගය කියලා කියන්නේ එක්තරා විදිහක අපට ලැබිච්ච අලාභයක්. අප අපිට මුහුණ දෙන්න වෙච්ච ලොකු අලාභයක්. මේ කාල පරිච්ඡේදය තුළ විශාල වශයෙන් බොහෝ දෙනා අලාභ විඳින අවස්ථාවක්. ඒතකොට ඒකත් මේ ලෝක ධර්මතාවලින් එකක් හැටියට අපිට අරගන්න පුළුවන්. අපි ලෝක ධර්ම ගැන සාකච්ඡා කරනකොට ලෝක ධර්ම හමුවේ කම්පා නොවී සිටීම අකම්පිතව වාසය කිරීම කියන එක අපි කොහොමද හඳුනගන්නේ? මොකක්ද හඳුනන්නේ? කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. දුක් වෙන්නේ නැතුව ඉන්න එකද? ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ලෝක ධර්ම ලෝක ධර්ම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපි ඒක තේරුම් ගත්තොත් ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශය දක්වාම මේ සත්‍යයන් අතර පෙරළමින් පවතින මේ අටවැදෑරුම් ස්වභාවය තමයි අස්තලෝක ධර්ම අස්තලෝක ධර්ම කියලා කියන්නේ. එහෙම. එතකොට ලෝක උපත ලබන කවුරු වුණත් හැමෝටම කියන්නේ උගත් කියලා නෑ, නූගත් කියලා නෑ, රූමත් කියලා නෑ, ඒ වගේම විරූපී කියලා නෑ, සිල්වත් දුස්සීල සිල්වත් දුස්සීල උගත් නූගත් කුලීන කුලහීන දුප්පත් පොහසත් ඊළඟට බාල මහලු සූපී විරූපී ওই හැම දිනාටම සුදු කළු සුදු කළු හම්බෙනවා වගේ. <laughs> එතකොට එහෙම කළු නෑ දැකුම් කළුයි. <laughs> එතකොට මේ වගේ අම් ලෝකේ කිසිම ભેදයක් නැතුව හැම දිනාටම මුහුණ පාණ්ඩ වෙන දෙයක් තමයි ලෝක ධර්ම ලෝක ධර්ම කියලා කියන්නේ. එහෙමයි. ඒක හරියට අර හිරු එළිය වාතය ජලය වගේ කාටත් පොදු ධර්මතාවයක්. ඒ වගේම කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හිරුවෙලිය දුප්පතාට නැහැ, පොහොසතාට විතරයි කියලා බෙදීමක් නැහැ. දැන් වාතය වුණත් දැන් කොරෝනා කාටත් පොදු. එහෙම. එතකොට මේවා සාමාන්‍යයෙන් මේවා තමයි ලෝක ධර්ම කියලා කියන්නේ. ඒවා හැම කෙනාටම පොදුයි. අපි සරණ ගිය ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කම ලැබුණේ නැහැ. හැබැයි උන්වහන්සේගේ වෙනස තමයි උන්වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන බව. දැන් අපේ ස්වාමීන් වහන්සේ ඇහිවේ මේ මේ ලෝක ධර්ම තුලදී කම්පා නොවි ඉන්නවා කියන්නේ මොකක්ද කියන්නේ? එහෙනම් අපි හන්නේ දැන් දැන් මේ ලෝක ධර්ම විග්‍රහයේදී අපි හඳුරු පැහැදිලි කළා බොහොම පැහැදිලිව හොඳ සහ නරක. හොඳ සහ නරක. දෙපැත්තම තියෙනවා ලෝක ධර්ම. ලෝක ධර්ම වල තියෙනවා. එතකොට අන්න එතකොට මේ හොඳ සහ නරක කියන දෙක හමු වෙයි කම්පා නොවේ ඉන්නවා කියලා කියන්නේ කුමක්ද? ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් කම්පා නොවේ ඉන්නවා කියලා කියන්නේ දැන් දැන් අපි ගත්තොත් අපේ තථාගත ධර්මය අනුව මේ ඇලීම කියන එකත් ගැටීම කියන එකත් දෙකම අකුසල්. එහෙමයි. දැන් අපිට හොඳ පැත්ත ලැබෙනකොට අපි ඒ පැත්තට ලෝභයෙන් ඇදිලා ඇලිලා යනවා. එහෙම. අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට අපි ගැටෙනවා. එහෙම. ඉතින් මේ දෙකම බෞද්ධයෙකුට එක්තර සුසු දෙයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධයට බාධක ධර්ම. අවබෝධයට බාධාවක්. එහෙමයි. එතකොට සාන්නාස අපි කියන්නේ මේ අන්ත දෙක කියලා කියන්නේ එක විදිහකින් ගත්තොත් ඔය අන්ත දෙක අපිට ගන්න පුළුවන් නේද? දැන් කාමර පරිත්‍යාන යෝගයේදී එහෙම ගන්න පුළුවන්. අන්ත කිලමතාන යෝගයේදී ගැටෙන. ඒ අපි මේ විදිහට ඇත්තටම කිසිම බාධාවක් නැහැ. එහෙමයි. එතකොට සාන්නාස දැන් ඇත්තටම මෙන්න මේ අවස්ථා දෙකේදී අපි උදාහරණයක් හිතලා ලාභයක් ලැබුණත් අලාභයක් ලැබුණත් අකම්පිතව කම්පා නොවි කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක උතුම් මංගල කාරණයක්. එහෙමයි. ඒ කම්පා මොකද්ද අපි හඳුනන්නේ කම්පා වෙන්නේ? කම්පා කම්පා වෙනවා කියලා කියන්නේ මේකයි ස්වාමීන් වහන්සේ. කම්පා වෙන්න නම් නොසෙල් වෙන තත්වයක් මොකක් හරි තියෙන්න ඕන නේද? ඒ නොසෙල් වෙන තත්වයක් අපි හදා ගන්න ඕන ඇත්තටම. දැන් කම්පාව දැන් අපි ගත්තොත් මේක කම්පාව ගැන අපි ඉස්සෙල්ලා දැනගත්තොත් එහෙමයි. කම්පාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම ස්ට්‍රෝක් එකනේ. එහෙමයි. ඒතර මේ ශෝකය කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. එහෙම. ශෝකය කියලා කියන්නේ දැන් මේ කියන ලෝක ධර්ම තුල යම් කිසි කෙනෙක් ශෝකයෙන් ඉන්නවනම් එතන තමයි ඒ කම්පාවක් තියෙන්නේ. ඒ කියන්නේ අපි හන්නේ ශෝකය නිසා ඇලෙන්නත් මේ ඇලීම නිසා ශෝකය ඇති වෙනවා, ගැටීම නිසා ශෝකය ඇති වෙනවා. එහෙම. අනිවාර්යෙන් මේ දෙක නිසාම ශෝකය ඇති වෙනවා දැන්. ඇලීම නිසා ශෝකය අපිට දැන් ලෝක ධර්ම ගැන කතා කරනකොට අපිට ඒව ගැන තාහොඳින් කතා කරන්න පුළුවන්. එහෙමයි. ඒ ඇත්තටම දැන් මෙතන කම්පාව ගැන ගත්තොත් ඇත්තටම ශෝකය. ශෝකය කියලා කියන්නේ පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕන මේ ශෝකය කියලා කෙනෙකුට කිව්වහම හිතෙන්න පුළුවන් ආ මේක මේ ඇත්තට අකුසලයක් නෙවෙයි. බැලු බැලමට අපිට හිතෙන්නේ ආ ශෝක කරනවා කියන්නේ නිකන් සාමාන්‍ය මනුෂ්‍ය ධර්මයක්. ඒක යම් කිසි පීඩාවක් ඇති වුනහම ශෝක කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ස්වාමීන් වහන්සේගේ ශෝක කිරීම හරිම භයානක අකුසලයක්. ඒක ද්වේෂ මූලිකයි. ද්වේෂ මූලික සිතකින් තමයි පහළ වෙන්නේ. එහෙමයි. මොකද අපිට දැන් ඇත්තටම ද්වේෂය කියන එක අපිට කාටත් පැහැදිලි යම් කිසි කෙනෙක් කෙරෙහි අපේ සිතෙහි පටිගයක් නැත්නම් ව්‍යාපාදයක් මොක ක්‍රෝධයක් මොකක් හරි තරහක් ඇති වෙනවනම් ඒක තමයි ව්‍යාපාදේ. එහෙමයි. ඒකට ස්වාමීනාත් දැන් අපි ශෝක කරනවා කියලා කියන්නේ අපි අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. අපි හිතමු දැන් කැමති දේ නොලැබීම සහ අකමැති දේ ලැබීම. ලැබීම. අන්න හරි. එතකොට සාමිතන් දැන් එතනදී දැන් බලන්න ශෝකය හොඳට තේරුම් ගන්න ඕනේ නැත්නම් සමහරු හිතනවා මේ ශෝකය කියන්නේ සාමාන්‍ය එකක් කියලා නෑ ඇත්තට මෙතන තියෙන්නේ පටිගේමයි. පටිගේ. ගැටීමමයි තියෙන්නේ. දැන් අපි හිතමු දැන් කෙනෙක් මැරෙනවා. මැරෙනකොට දැන් අපි පුංචි කාලේ ඉඳලා දන්න අපේ ධර්මයෙන් අපි ඉගෙනගෙන තියෙන මේ මායя තමයි මේ මරණය සිද්ධ කරන්නේ කියලා. එහෙමයි. එතකොට දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් අපිට මායයා දැන් අපි තුන් පුංචි ළමෙක් තරුණ ළමෙක් මරණයටපත් වෙනවා. මරණයටපත් වුණොත් දැන් මායයා මේක කරන්න කියලා අපි හිතමුකෝ එහෙම හැම කෙනාගේම හිතේ තියෙනවා කියලා. අන්න ඒ වෙලාවට මායයා නිතර දිවේලේ අපිට මොන ගහනවා නම් අපි මායයත් එක්ක ගැටෙන්න යනවා. දැන් අපිට මායයා හම්බෙන්නේ නැති නිසා අපි කෙනෙක් මරුණාම ශෝක කරනවා. දැන් මායයට අභියෝග කරන්න බැරි නිසා. බැරි නිසා. මායයටත් ගහන්න බලින්න පුළුවන්කම තිබ්බ, තර්ජනය කළ යට කරගන්න පුළුවන්කම තිබ්බනම් අපි ඒක කරනවා. කර තිබ්බනම් අනිවාර්යෙන් කරනවා. දැන් අපි කිව්වේ. දැන් අපි මායя දැන් අපි ඒක උදාහරණයක්. දැන් නැත්නම් අපේ ලෝකේ මාර මායя පරාජය කරන්න පුළුවන්කම තිබ්බනම් අපි අඬන්නේ නැහැ මරණය හැමෝම. අනිවාර්යෙන්ම. එහෙනම් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් බලන්න දැන් අපේ දෙයක් නැති වෙනවා. අපේ වටිනා වස්තුවක් නැති වුනහම අපි ශෝක කරනවා හරියටේ මම මේ මෙච්චර මුදලක් තිබ්බ එක නැති වෙලා බැරි වෙලාවත් ඔය මුදල කවුරු හරි ගන්නවා දැක්කොත් අපිට දේශය ඇති වෙන්නේ. හොරකම් කරනවා දැක්කොත් දේශය ඇති වෙන්නේ. නැති වෙලා තිබ්බොත් ශෝකය. එහෙමනම් මේ සිත් දෙකම එකයි. ඒක එහෙමනම් ඇත්තටම මේ කම්පා වෙනවා කියලා කියන්නේ මේ ශෝකයම තමයි. අපි හන්නේ දැන් මම මෙහෙම අහුවොත් මේ කම්පා වීම සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ අපේ හන අපේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි කියලා පබස්සර මිදම්බික්ක වේ චිත්තං කියලා. ඒතර මේ ප්‍රභාස්වර සිත අපේ බාහිරව ගනු ලබන රූපාදී අරමුණු වල ඇලීම් ගැටීම් දෙක නිසා මේ සැලෙන්න ගන්නවා. ඇලෙන පැත්තට යනවා, ගැටෙන පැත්තට යනවා. ඒතර මේ ප්‍රභාස්වර සිත බොහොම නිශ්චලයි, තන්පත්. හැබැයි බාහිර අරමුණු වල ඇලෙන්න ඇලෙන්න ගැටෙන්න ගැටෙන්න මේ නිශ්චල භාවය තන්පත් භාවය නැති වෙලා ගිහිල්ලා සමාධිය බිඳිලා සිත සැලෙන සිතක් බවට පත් වෙනවා. ඒ එයත් අපිට මෙතෙන්දි ගන්න පුළුවන් ද අපි හඳ මේ සිත කම්පා වෙනවා කියන එක අදහස. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ හිත කම්පා වෙන්න ප්‍රධානම දේ මේ කෙලෙස්ම තමයි. එහෙමයි. ඉතින් ඇලීම් වශයෙන් හරි ගැටීම් වශයෙන් හරි ඒ වගේම අනේක විද වශයෙන් ඇති වෙන ක්ලේශ ධර්මයන්ගේ විපාකයක් තමයි අතරම කම්පාව කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ඒ කම්පාව දැන් අපි දැන් කුසල් කරගන්න බැරි වුණා, අකුසල් සිද්ධ වුණා, ওই විදිහට කම්පා වෙනවනේ. එහෙමයි. ඒක කියන්නේ කොහොමද කම්පණය, කම්පා වීම කියන එක නිවනට බාධාවක් වෙන්නේ? ස්වාමීන් වහන්සේ නිවනට බාධාවක් වෙන්නේ දැන් ඇත්තටම අද අපි ගත්තාම බොහෝ දෙනාට මේ කම්පාව කියන එක තියෙනවා. සමහරලාට මේක සමහර බොරුවටත් කම්පා වෙනවා. දැන් සමහරලාට දැන් බොරුවටත් කම්පා වෙනවා කියලා කියන්නේ නිතරම ඒක නිකන් කුරුවක් හැටියට කරගෙන පුරුද්දක් හැටියට කරගෙන හැම දෙයකම දැන් කුසල් කරගන්න බැරි වුණා කියලා කම්පා වෙන ඉතින් කම් ස්වභාවයක් තමයි. කරගන්න පුළුවන් වෙලා ඒක කරන්නේ නැතුව පස්සේ කම්පා වෙනවා. පස්සේ කම්පා වෙනවා. සමහරව හිතනවා නිතර නිතර කම්පා වීම තුළ ඒකෙන් Tamanට ලොකු පොඩි අවස්ථාවක් ලැබෙනවා. Tamanට ඒකෙන් පිළිසරණක් ලැබෙනවා. Tamante දැන් අනේ මට අපිට කුසල් කරගන්න බැරි වුණා කියලා දැන් දැන් කරගන්නෙත් නැහැ. දැන් මේ දවස්වල කෙනෙක් කම්පා වෙනවා අනේ අපිට සීල් සමාදන් වෙන්න බැරි වුණානේ මේ පොයේ දවස්වල ඇඳෙන්නේ ඉතිය දාලා ආදිවාසී. හැබැයි ඇඳෙන්නේ ඉතිය නැති පොයේ දවස්වල සීල් සමාදන් වෙලා. ඔව් ඒක තමයි අර ඕනම දෙයක් ලැබෙනකොට ඔකේ අගයක් නැහැනේ. එහෙමයි. ඕනම දෙයක් එහෙමයි සාමාන්‍ය දැන් නැති තැනක දරුවෙකුට කවන්න දෙයක් නැහැ ළමයා ඇඳ හැඳ කනවා. හැබැයි හොඳට සල්ලිත් භාගයේ තියෙන කෑම බීම තියෙන තැනක ළමයාට කවා ගන්න හරි අමාරුයි. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේක නැති වුණාම තමයි ගොඩක් අයට මේක ගොඩක් දැනෙන්නේ. එහෙමයි. ඉතින් කෙසේ හෝ මේ කම්පාව කියන එක අද මේක ඇබ්බැහියක් හැටියට හැම දිනාටම වගේ තියෙන දෙයක්. හැබැයි මේ කම්පාව ස්වාමීන් වහන්සේ නිවනට බාධා වෙන්නේ මේක නිවර්ණ ධර්මයක්. එහෙමයි. උද්දච්ච නෙවෙයි විශේෂයෙන් කුක්කුච්ච. එහෙමයි. කුක්කුච්ච කියලා කියන්නේ මේ කම්පණය. එහෙමයි. පසුතැවීම. පසුතැවීම. එහෙමනම් මෙන්න මේ පසුතැවිල්ල දැන් නීවරණ කියන දේවල් ස්වාමීන් වහන්සේ අහවල් නීවරණේ විතරක් නිවනට බාධායි කියලා නෑනේ. මේ නීවරණ පහම ඒකාන්තයෙන් නිවනට බාධාවක්. එහෙමනම් මේ ආවරණයේ තීර්ති මේ කම්පාව නැත්තම් මේ පසුතැවිල්ල තීර්ති අපිට නිවනට යන්න පුළුවන් කමක් නැහැ. අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දුකක් හමු වේදී, අලාභයක් හමු වේදී කම්පනයක් ඇති වෙනවා කියන එක ස්වභාවයක්. කොහොමද සැපක් හමු වේ, ලාභයක් හමු වේ, කම්පාවක් ඇති වෙනවා. බොහෝ දෙනා ලාභය හමු වේ සතුටු වෙනවා, උද්දාමයටපත් වෙනවා. කොහොමද? ඇයි එතන කම්පණය වෙනවා කියලා කියන්නේ? ඔව් ඇත්තටම අපි ඒකට සාමාන්‍යයෙන් දැන් ලාභ අලාභ කියන දෙකත් එක්ක ඉස්සරහට එමු. එහෙමයි. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් දැන් ලාභ ලාභ කියලා කියන්නේ ඇත්තට විවිධාකාර ලැබෙන්නේ. එහෙනම් ධන ලාභ, පුත්‍ර ලාභ, වතු පිටි ලාභ, මිල මුදල් ලාභ, ඕවා තමයි ලාභ. එහෙමයි. ලැබෙන දේවල්. ලැබෙන දේවල්. ඉතින් අලාභ ගැන කාටවත් කියන්න දෙයක් නැහැ. අලාභ ඉතින් කවුරුත් දන්නවා. එහෙමයි. ඒකෝර ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැමදාම ලාභ ලැබෙනවද? හැමදාම අලාභ ලැබෙනවා කියන්නේ අමාරුයි. එහෙමයි. ලාභේ ළඟට අලාභය, අලාභේ ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපි කරා ලං වෙනවා. එහෙමයි. දැන් බලන්න දැන් අපි ගත්තාම කලක කුසට ආහාරක් ඊළඟට ගතට වස්ත්‍රයක්. හිතට සෙවණක්. හිතට නිවනක් නැතුව හිටපු අනාථයෙකුට පසු කාලේ මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ. එහෙම. නේද? ඒවට ඕන තරම් උදාහරණ උදාහරණ තියෙනවා. තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ගත්තාම අර මහා ධන සිටුවරයාගේ ඉඳලා ඉතින් මේවට උදාහරණ කතා කරන්න ගියොත් ස්වාමීන් වහන්සේ ඕන තරම් තියෙනවා. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් තව එකක් මෙතනදි මතක් මතක තියාගන්න ඕන. දැන් සමහරු හිතනවා කුසල ධර්මයන්ගේ නියරිලා ඉන්නකොට පින් දහම් කරනකොට යහපත් චර්යාවක් තියෙනකොට එහෙම විපත්තින් වෙන්න බෑ කියන සංඥාවකුත් සමහරවිට තියෙනවා. එහෙමයි. හැබැයි එහෙම නෙවෙයි දැන් මේකේ දැන් මහදන සිටුවරයා නම් අපි දැන් ගත්තොත් එතුමා ආයේ ධර්මයක් එක්ක හිටපු කෙනෙක් නෙවෙයි. මෙලොවදීම කරපු කර්මවල විපාක විපාකයක් හැටියට එතුමාට ඒ தත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අනාථ පින්ඩික සිටුතුමා එහෙමයි. අනාථපිණ්ඩික සිටුමා ගැන දන්නේ නැති කෙනෙක් නෑ නේද? එහෙම. අනාථපිණ්ඩික සිටුමා තමයි මේ බුද්ධ ශාසනයට ප්‍රධානම දායකතුමා. හැබැයි එතුමා හැමදාම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දන් දුන්නත් එතුමාටත් මේ ලෝක ධර්මයන්ට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ අපි හන්නේ අතීත කර්ම විපාකයක් විදිහට. අතීත කර්ම විපාකයක්. මේ භවය තුළ කතරම් කර්ම කරලා තිබුණත් අතීත කර්ම ඊට වැඩිය ප්‍රබල නම් ඇතැම් වෙලාවට ඒ කර්ම ඉස්මතු වෙලා ඉස්මතු වෙලා එනවා. හැබැයි ඒවා වැඩි කල් පවතින්නේ නැහැ. දැන් අනාථ වෙන සිතුමාටත් ඒක වැඩි කාලයක් පැවතුන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ මම ඒක පොඩ්ඩක් මතක් කරේ දැන් බොහෝ දෙනා අපිට කියන කාරණයක් තමයි අපි මෙච්චර හොඳ වැඩ කරනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? කියලා සමහරු හිතනවා. නමුත් ඒ ඒ කම්පාවීම සුදුසු නැහැ. ඒකෝට දැන් අපේ ස්වාමීන් වහන්සේ ඇහුවා අලාභයක් ලැබෙනකොට විතරද කම්පා වෙන්නේ? ඒ වගේම ලාභයක් ලැබෙනකොට කම්පා වෙනවද කියලා. ඒක ඇත්තටම සම ලාභයක් ලැබෙනකොට කම්පාවීමක් නැහැ. හැබැයි ඒ ලාභය නැති වෙනකොට තමයි කම්පාව ඇති වෙන්නේ. ලාභයේදී උද්දාම වීමත් එක්තරා විදිහක සිත සිත කම්පා කරගෙන ඉන්නවා. ඔව් ඇත්තටම දැන් තථාගත ශ්‍රාවකයෙකුට අලාභයේදී දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපි ගත්තාම උන්වහන්සේට දැන් ඇත්තටම දැන් බලන්න උන්වහන්සේට ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඒ වගේම අර මහා පොළොව හත් වාරයක් කම්පා කරමින් දන් දීලා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේටත් පින් ස්වාමීන් වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බැරි වුණානේ. එතකොට දැන් බලන්න උන්වහන්සේට අර වේරංජක බ්‍රහ්මණතුමා අර වස්තාරාධනා කරලා අන්තිමට ඒ වස් කාලේ ගත කරන්න උනේ මේ යව කියන දහන් වර්ගය. එහෙම. තව අවස්ථාවක පිපාසයට පැණිත්තක් හොයාගන්න බැරි විච අවස්ථා තියෙනවා. ඊළඟට අර 16ක් විසින් සුන්සාලෙන් කොටලා අල්ලේ තියලා පදම් කරගත්ත ලුණු නැති කුඩු රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. එහෙම. හැබැයි දැන් මේ කාරණා මේ කාරණේටත් මේ පැත්ත මෙහෙම වුණාට බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහෝපාසිකාව, බන්දුල මල්ලිකාව, චිත්ත ගෘහපතිතුමා, ධම්ම කුපාසකතුමා මේ ආදී දායක දායකාවන්ගෙන් ප්‍රණීත ආහාර පාන ලැබුණා. එහෙම. හැබැයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒ ලැබීම් නොලැබීම් දෙකේදී කිසිම වෙනසක් දැක්ුවේ නැහැ. අපි හන්නේ මේ ලැබීම සම්බන්ධයෙන් කතා කරනකොට මට මේ ධර්ම සාකච්ඡාවක පැමිණෙන්නට මදකට කලින් අපේ රටේ ඉන්න කරුණා ගුණයෙන් බොහෝම අනුන ඉතාම හිත හොඳ කලා ශිල්පියෙක් ප්‍රවීණ ගායක මහත්මයෙක් මගේ ගීතයකට එතුමා දායක වෙනවා. ඉතින් එතුමා ඒ ගැන කතා කරගෙන ඉඳදී අපි හැමෝටම මතක් කළා මේ එතුමා දැක්කලු මේ කල ලයිට් එකක් ගාව බොහොම අසරණ වෙච්ච හිඟන්නේ නෙවෙයි බොහොම යම් මට්ටමක හොඳ තත්ත්වයේ තියෙන ඒ ශාරීරික ආබාධ එහෙම තියෙන අසරණ කෙනෙක්. ඉතින් ඒ කෙනාට ගියක් දොරක් එහෙම නැතුව ඇති බොහොම පහසුවෙන් ඉන්න ඉඩකඩ නැතුව ඇති කියලා එතුමා විශ්වාස කරනවා. ඒත් එක්කම එතුමා සිහිපත් කළා එතුමා දන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා බොහෝම ධන ධාන්‍ය තියෙන දරුමුණු පුරන් ඔක්කොම හොඳට ඉගෙනගෙන වෛද්‍යවරු ආදී වශයෙන් රටේ බොහොම ප්‍රධාන රැකී රක්ෂා කරන ගෙවල් දොරවල් කිහිපයක්ම තියෙන කෙනෙක් ඉන්නවලු. ඉතින් ඒ එයාට ලැබීම ගොඩක් තියෙනවා අපේ හාමුදුරනේ. නමුත් හරියට කන්න අඳින්න කොච්චර ධන දාහන්නේ තිබුණත් බැංකු වල මුදල් කොච්චර තිබුණත් හරියට කන්නේ නැහැ. ලෙඩක් දුකක් හැදුනාම බෙහෙත් ටිකක් ගන්නෙ නැහැ. ඒ වගේ පීඩා විඳින. එතකොට අර අර පුලන්න එහෙම නැත්නම් අර දිනිඳු මිනිසයා සහ මේ කෙනා අතරේ මොකද කෙනෙකුට ලැබිලා නැහැ. තව කෙනෙකුට ලැබිලා තියෙනක විඳ ගන්න හැකියාව නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒකත් මේ අෂ්ටලෝක ධර්මයට ගලපන්න පුළුවන් මොකක්ද? ඔව් ඇත්තටම සමහර එතනදී නම් අර බොහෝ දුරට දැන් ධන ධාන්‍ය ලබනද කුසල් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි දානේ දීලා තියෙනවා. හැබැයි සතුට වෙලා නැහැ. සතුට සිතින් දීලා නැහැ. සතුට සිතින් දීලා නැහැ. ඉතින් දීලා විරලත් ඉතින් මොකද මහා යුද්ධයක්නේ. මහාට දෙන්න සිද්ධ වුණා. දුන්නා නමුත් දීලා වුණත් දැන් සමහර අය කම්පා වෙනවා. ඉතින් එහෙම අය අපරාධي දුන්නේ කියලා අපරාධي දුන්නේ කියලා. ඉතින් ඒ වගේ අයට ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ භවභෝග සම්පත් ලැබුණත් කිසිම සතුටක් නැහැ. ජීයයට ඒක විඳින්න පිනක් නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් භවභෝග සම්පත් වලින් අපිට එතන සතුට පිනව කියලා කියන්නත් බෑනේ. එහෙමයි. දැන් මහා වන්දිරේක කෙනෙක් ඉන්නකොට ඉතින් ලොකු යාන වාහන පාවිච්චි කරනකොට දැසි දැස්සෝ ඉන්නකොට හොඳ ඉහළ පැලැන්තියේ අය ඇසුරු කරනකොට අපි හිතනවා මෙතන නම් සැප සාගරයක් මේ තාම හොඳට සැප විඳින තැනක් කියලා. නමුත් සාමාන්‍යයෙන් ඇත්තටම අපි මේ සැපයි දුකයි කියන එක ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් සැපයි කියලා කියන්නේ බාහිර දේවල් නෙවෙයි. සැපයි කියලා කියන්නේ අපේ මේ ඇහැට, කනට, නාසයට, දිවට, මේ කයට අපි කැමතිම අරමුණු ටික ලැබෙනවා නම් ඔන්න සැපයි. දැන් ඒක සමහර වෙලාවට කුංචි වරිච්චි ගහපු ගේක ඉන්න කෙනෙකුට ඒ කැමැතිම දේවල් ටික ලැබෙන්න පුළුවන්. එයා කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ සියල්ලම එයාට ලැබෙනවා මේ බාහිරින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා දුක් විඳිනවා කියලා. නමුත් එයා ඒ පැල්පතේ ඉඳගෙන පුදුම සැපයක් විඳින්න පුළුවන්. අපි හන්නේ සැපය තියෙනවා සතුට නැහැ කියලා මම කිව්වොත් ඒක හරියට අර සැප ජීවිතයක් ගත කරන එක. ඇත්තම සාමාන්‍යයෙන් සැපය කියලා කියන්නේ ඇත්තම සතුටනේ සැපය කියලා කියන්නේ. එහෙමයි. දැන් හැපි නවන රූපය යටත් පේනවා. ඒ කැමති කැමති රූප. නමුත් එයා ඒ රූපය තුලින් සතුටකටපත් වෙනවා. සතුටකට. ඇහිීමකට පැහැීමකටපත් වෙනවා. ඒක ඇත්තම දැන් අපි හිතමු දැන් මහා මන්දිරයක ඉන්න කෙනෙකුට කටුකුඩක වගේ ඉන්නවනම් එතන මොන දේවල් අත්තරණින් නිර්මිත වෙලා තිබුණත් එතන ස්වාමීන් වහන්සේ සැපයක් නැහැ. ඉතින් සමහර අයට දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරේට සාපේක්ෂව වෙනස් කතාවක්. ඇත්තටම මෙච්චර හොඳට ලැබිලා අත සමහරට දුගී දුප්පත් කෙනාටත් වඩා අන්ත විදිහට මෙයා ජීවත් වෙනවා. ඒ වගේ මේ පාකේ තමයි ඉතින් ඒ සසර අපිට ධර්මානුකූලව කියන්නේ දෙන එකම දේ තමයි සතුටෙන් දීලා නැහැ. එහෙම. සමහර අය ඉන්නෝ ෆ්‍රිජ් එකේ අලුත්ම එළවලු දාලා තියෙනවා. අමතක වෙලා දවස් දෙක තුන ගත වෙලා බලනකොට සමහරට අංග ඇහිලා උයා ගන්න බෑ කුණු වෙලා එහෙම නැත්නම් ওই ගොඩක් කෑම ගැන අල්ල මේ දවස්වල ස්ටොක් කරගෙන තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ ඉතින් දින කල් පැනලා මේ උරුණාට පස්සේ විසි කරන්න වෙනවා. එහෙම වෙන එතකොට ඒක අලාභයක් නේද? ඔව් ඇත්තට මේවා සම්බන්ධයෙන් අලාභ. ලාභ ගැන ගණිත ගත්තොත් ඒක ඉතින් අපේ පින්නතුල්ලාට මේ අලාභය ගැන නම් 아무තු විස්තර කරන්න අවශ්‍ය නැහැ. එහෙමයි. මොකද අලාභය ගැන හොඳට මිනිස්සු දන්නවා. දන්නවා. ලාභය ගැනත් දන්නවා, අලාභය ගැනත් දන්නවා. අපි ඉතින් මෙතනදී විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ ලාභයක් අලාභයක් කියන දෙකම අපිට හැමදා එක දිගටම අලාභ ලැබෙන්නේ නැහැ. එක දිගට ලාභ ලැබෙන්නේ නැහැ. දැන් අපේ සමාජයේ ඉන්න ගොඩක් අය Tamanට ලැබෙන ලාභය මුල් කරගෙන අනිත් අය හෙලා දකින අවස්ථා. එතකොට ඒත් ලාභයේදී කම්පා වීමක් නේද? ඔව් සාන්නක ඇත්තටම දැන් ඒක දැන් අනිත් අය හෙලා දකින්නවා කියලා කියන්නේ කම්පාවට වඩා එතන එයා අකුසල් කරගන්නවා. ඒකයි අර චූලසුභද්‍රාව අනාථපිණ්ඩිකතුමාගේ දියණිය කියන චූලසුභද්‍රාව. එහෙම. මේ චූලසුභද්‍රාව මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කරලා තියෙන්නේ දැන් ওই ලාභාලාභ දෙක සම්බන්ධව ගත්ත පටලෝදාමව සම්බන්ධවම එතුමිය ප්‍රකාශන සිද්ධ කරලා තියෙනවා. එතුමියගේ ප්‍රකාශනයක් තියෙනවා මේ මේ ස්වාමීන් වහන්සේලා හඳුන්වන ලාභ ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන චෝනතෝ ලාභාලාභේන ඒකත්තා සාදිසා සමනමම් ඒ ලෝවැසියෝ ලාභයක් ලැබුණාම උද්ධාමයටපත් වෙනවා එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ කියපු විදිහට උද්ධාමයටපත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ මත් වෙනවා එහෙමයි මත මාන්නේ මේ ඔක්කොම අකුසල් ඒ අර පිනකට ලාභයක් ලැබුණාට එයා ඒකෙන් දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා මේ ඒ අනිත් අය හෙලා දකිනවා. ඉතින් ඇත්තට මේ තුලින් එයා අර ලාභේ යාට ඔරොත්තු දෙන්නේ එයා ඒ නිසා අකුසල් කරගන්න. එහෙනම් පූර්ව පුණ්‍ය පාකයක් නිසා ලැබෙනවා. එහෙමයි. ලැබුණාට ඒකෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේ සුසුලි සුබද්‍රාව කියන්නේ ලාභේන උන්නතෝ ලෝකෝ ලාභෙන් දයන ලෝකෙක අලාභේනච ඕනතෝ අලාභයක් ලැබුණාම මහා දුක් විතර හොඳක් නැහැ. ඔව් කම්පාවටපත් වෙන ලෝකෙක දැන් එහෙමනේ දැන් ලාභයක් ලැබුණාම ඉද්ද වෙනවා ඔළුව ඉද්ද වෙනවා අලාභයක් ලැබෙනකොට ඉතින් ඔළුව ගහ ගන්නවා අඬනවා ශෝක වෙනවා කම්පා වෙනවා එවැනි ලෝකයක අලාභයෙන් කියනවා ලාභාලාභයෙන් ඒ කට්ටා. ඒතර මේ ලාභ අලාභ කියන මේ අවස්ථා දෙකේදීම මගේ ශ්‍රමණයන් වහන්සේලා සමසිද්ධිය වාසය කරනවා. ඒතර බලන්න ස්වාමීන් වහන්සේ මේ ලාභයේදී උඩඟු වුණොත් එතනදී අපිට එකින් එක නෙවෙයි සම්පූර්ණයෙන්ම අකුසල් සිද්ධ වෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. එහෙනම් අපි හන්නේ අර මාරපජ්ජනීය සූත්‍ර දේශනාවෙදිත් සඳහන් වෙනවනේ අතීතයේ වැඩිහිටි බුදුරජාණන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ සමීහෝ හිටපු ස්වාමීන් වහන්සේලාට අපේ හඳුරන්නේ දායකයෝ මේ උද සත්කාර කරන්න පටන් ගත්තා. එතකොට බුදුහාමුදුරුව බලනවා මේ බුදු සත්කාර කරන්න පෙළඹුණේ මොකද කියලා. එතකොට බලනකොට මේ මායයා ආවේශ වෙලා තමයි මේ හාමුදුරුවන්ට බුදු සත්කාර කරගන්නේ. මොකද ප්‍රතග්ජන ස්වාමින් වහන්සේලා බුද සත්කාර හමුවේ උද්දාමයට පස්සේ. ඒතර මානෙ ඇති කරගන්න. එහෙම ඇති වුනහම හිත කෙලසුන්ගෙන් දුර්වල කරගත්තාම ඒ බඳු සිතකට මායයට රිංගන්න ලේසි. රිංගන්න පැහැදිලි. ඒ වගේම තවත් අවස්ථාවකදී මාරයා ගම්ගැසියන්ට ආරූඪ වෙලා අපි හඳුරන්නේ මේ බොහොම ද්වේෂ සහගතව අර ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට බනිනවා කෑ ගහනවා දොස් කියනවා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ හමුවේදී ද්වේෂය හමුවේ ඔය බනින බැනුම් හමුවේ ගැටෙන්න යන්න එපා මෛත්‍රී කරන්න මොකද ගැටෙන්න ගියොත් බැනුම් හමුවේ අපි ගැටිලා ආයි එයාලට බනින්න ගියොත් මායя දෙන්න වෙනවා ඒ නිසා මායя පරාජය කරන්න තියෙන ක්‍රමය තමයි ඒ ද්වේෂය හැමයි මෛත්‍රී කරන්න කියලා නොගැටී ඉන්න කියන එක අවධානය කරනවා. දැන් ඇත්තටම සාන්නස දැන් බලන්න අපි මේ සමාජ මට්ටමින් ගත්තොත්. එහෙනම් හොඳම තැනකට ආවේ දැන් ඇත්තටම සමාජ මට්ටමින් ගත්තොත් මේ ලාභ අලාභ කියන මේ අවස්ථා දෙක. දැන් අපි දැන් බලන්න මේ කීර්ති ප්‍රශංසා කියන ඔක්කොම ඒවා එක එකම පැත්තට යන ඒවා නේද? එහෙමයි. එතකොට දැන් අපි බලමු දැන් මේ ලාභ ලැබෙනකොට ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ සඳහන් වෙනවා මේ බුද්ධ ශාසනය පවා විනාශ වෙන්න තරහ හේතුවක් තමයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. එහෙම. ඕනවට වඩා මේවා ලැබෙන්න ගත්තාම මේ පිරිහීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. එහෙම. ඒකට දැන් අපි සමාජ මට්ටමින් ගත්තොත් දැන් බලන්න කෙනෙකුට සමහරකට කෙනෙක් සාමාන්‍ය කෙනෙක් අපේ සමාජ පුද්ගලෙක් බොහොම අමාරුවෙන් ධනවත් වෙනවා. ඒක ඇත්තට සැබෑම උත්සාහයකින් තමයි එතුමා ධනවත් වෙන්නේ. එහෙම. හොඳම ධනවතෙක් වුණාට පස්සේ අර හේ සඳහා උදව් කරපු බිරිඳ, දරුවෝ ඔක්කොම අමතක වෙලා සම්පූර්ණම වෙන අලුතෙන් විවාහයක් සිදු කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකද අර මොකද අර ලාභය ලැබෙනකොට උද්දාමයටපත් වෙනවා. අර මුල අමතක වෙනවා, උඩඟු වෙනවා. එහෙම. ඒ වෙනකොට මොකද වෙන්නේ? මිනිස්සයා පිරිහෙනවා. අර බලිසෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා බිලි කට්ටක් වගේ කියලා බිලි කට්ටක් වගේ කියලා. එහෙමයි. ඒ වයි ඇමිනෙන එක එතකොට ඒ තුල වෙන්නේ අපි හඳුරන්නේ තනිකරම පුද්ගලයා මානසිකව පිරිහෙනවා. මානසිකව පිරිනවා ගිහියන්ටත් එහෙමයි, පැවිද්දන්ටත් එහෙමයි. එහෙනම් මේ ලාභයේදීත් ඇත්තටම බොහොම කල්පනාකාරී වෙන්න ඕන. එහෙමයි. ඒ වගේම අලාභයේදී කියන්න දෙයක් නෑ. අලාභයේදී අපි සාමනහති කියපු විදිහට ගැටෙනවා. ඊළඟට තරහ ගන්නවා. ඉතින් ඔය ඇලීමයි ගැටීමයි දෙකම ඇති වෙන්නේ මෙන්න මේ ලාභයක් අලාභයක් කියන මෙන්න මේ අවස්ථා දෙකේදී. අපි හන්නේ දැන් මේ මේ කාලයට ගැලපෙන හින්දා අපි මේ වැඩියෙන්ම අපි ලාභය අලාභය ගැන කතා කරනවා. ඒ අනුසාරයෙන්ම අනිත් ලෝක ධර්ම ගැන පින්තුන්ට හිතා ගන්න පුළුවන්, කල්පනා කර ගන්න පුළුවන්. වැඩියෙන්ම ගත්තොත් අපි හන්නේ මේ කොරෝනා කාලේ. දැන් මම අපේ හාමුදුරන්ගෙන් ඇහුවොත් මෙහෙම. COVID-19 එහෙම නැත්නම් කොරෝනා ලාභයද අලාභයද? ඒක ඇත්ත වශයෙන්ම ගන්න විදිහ තමයි ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් අපි මුලින් කිව්වා දැන් මේක පැහැදිලිවම බහුතරයක් අපි හැමෝම හිතන්නේ මේක ඇත්තම අලාභයක්. එතකොට නමුත් ස්වාමීන් දැන් අපි මේ කාලේ කෙනෙක් ධර්මයේ පැත්ත යන කෙනෙක් මම සාමාන්‍යයෙන් අනේ මේ විපත්‍ය සම්පත්තියක් කරගෙන දැන් අපිට තේරෙනවා මේක මේ බොහොම తాවකාලික දෙයක්. මේ කාලය තුල අපි හිතමු දැන් කෙනෙක් බනහන්නේ. එහෙම. දැන් gedara ඉන්න ලැබෙනවා. ඉතින් ගෙදර ඉඳ හම් වෙනකොට දැන් බණක් අහන්න ලැබෙනවා. එහෙම. ඊළඟට දැන් යාට ඒ බණ හොඳට හිතට වදිනවා. නැවතත් බණ අහන්න පටන් ගන්නවා. ඊළඟට බණ දැන් අර අල්පස්සුත්‍ය බහුසුත්‍යෙක් බවට පත් වෙන අවස්ථාවක් වගේ. කොරෝනා කාලේ. කොරෝනා කාලේ. එහෙම. ඊළඟට ඒ වගේම අපි හඳුනන්නේ දැන් කොරෝනාව ලාභ ලැබෙන අවස්ථාවක් වෙන ප්‍රදා ෆේස් මාස්ක් හදන අයට කොරෝනා ලාභයක්. මිනිපෙටි සාපකාරයෙන් සමහර වෙලාවට ලාභයක් ලාභයක් වෙන්න පුළුවන්. මේ අවමංගල්‍ය උත්සව තියන්න බැරි වෙන හින්දා කෙලින්ම ආදාහනාගාරයටම දාන නිසා චාරිත්‍රවහරිත වෙනින් දොළොව එතන පොඩි අලාභයක් සිද්ධ වුණා පෙට්ටියට යන ගාන හරි ලාභයක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට ලාභයක් වෙන දේ තව කෙනෙකුට අලාභයක් වෙන එක ඒක ලෝකේ හැටිදක්. ඒක තමයි ලෝකේ තියෙන ස්වභාවය ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක මේ කොරෝනා ආවත් නාවත් ඉතින් ඇත්තටම ඉති ලෝකයේ යන පිළිවෙල තමයි ඒක කෙනෙකුට ලාභයක් ලැබෙනවා තව කෙනෙකුට අලාභයක් ලැබෙනවා කොහොමද අපි අපේ හන්නේ හරියට ගත්තොත් කොරෝනාව අපේ හාමුදුරු කිව්ව විදිහට අවමංගල්‍ය මංගල්‍යයක් බවට පත් කරගන්නේ ඒ අතරම සානස ඒකෙදි අපි දැන් අපි ගත්තොත් අපේ පැරැන්නෝ අපේ පැරැන්න සාමනහස සාමනහස දැකලා අපි ඉස්සර අපි දැකලා තියෙනවා කෙනෙක් මැරුණාම ඒ මලගෙදර සතිපට්ඨාන සූත්‍රය කියනවා. එහෙම. දැන් මලගෙදරක සතිපට්ඨාන සූත්‍රය අපිට සාමාන්‍ය ඇහෙනවා. මේ පැරණි අය කරන වැඩවල ස්වාමීන් වහන්සේ හැම දෙයකම ලොකු අර්ථයක් තියෙනවා. එහෙම. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා එක්තැනක උපසංහරති ඒවං ධම්මෝ ඒවං භාවි වගේ පද. එහෙම. දැන් අපි අපි නොයේ දෙනාගේ මලගමට ගියත් අපේ මලගමට අපි ගිහිල්ලා නැහැ. අපිට යන්න බෑ. එහෙම. එතකොට පැරන්නෝ කෙනෙක් මැරුණාම ඒ මලගෙදර සතිපට්ඨාන සූත්‍රය කියනවා කියලා කියන්නේ අපේ මලගමට අපි යෑමක්. එහෙම. දැන් අපි ඒ පෙට්ටිය ළඟට ගිහලා අද ගොඩක් දෙනෙක් දැන් වෙන වෙන දේවල් නේ ස්වාමීන් වහන්සේ හොයන්නේ ගෙදර ඒ කවුරු හරි ඇඬුවේ නැත්නම් ඒක මිනිස්සුන්ට ප්‍රශ්නයක්. එහෙමයි. ඊළඟට ඒ ආපු සෙනග අඩුවේ නම් ඒක ප්‍රශ්නයක්. ඒ වගේ මිනිස්සු හොයන්නේ මලමිනිය හොඳට මේකප් කරලා තියෙනවා නම් ඔව් දැන් මිනිස්සු අපිටම ඇවිල්ලා කියනවා. මන පිටින් ඉන්නවා වගේ කියලා. hina වෙලා ඉන්නවා වගේ කියලා ඇවිල්ලා කියනවා. අර බලන්න අනිත්‍ය දකින්න ඕන තැන දකින්න වෙන දෙයක්. හැබැයි අර සතිපට්ඨාන සූත්‍රයේ කියවනවා කියලා කියන්නේ අර උපසංහාරකය අරකට සංසන්දනය කරනවා නේද? දැන් ඒ වන්දම්මෝ මේකට වෙලා තියෙන දෙයමයි මේකට වෙන්නේ. මටත් වෙන්නේ. මටත් වෙන්නේ. ඉතින් එතකොට බලන්න ඒ වගේ දැන් මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මේ කොරෝනාව ධර්මයේ තුල යන කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. අපි මේක කිසිසේත්ම මේ කොරෝනාව ආශිර්වාදයක් මේක පවතින හොන දෙයක් කියන එක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන හොඳ මානසිකාරයක් තිබුණොත් මේ විපත්‍ය ඒකාන්තයෙන්ම සම්පත්තියක් බවට පත්පත් කරගන්න පුළුවන්. අපේ හන්දේ දේවදූත සූත්‍රයට අනුව මේ ඇවිල්ලා ඉන්න දේවදූතෙක් කියලා හිතන්න පුළුවන් නේද? පැහැදිලිව හිතන්න පුළුවන්. එහෙමයි. ඒ මොකද අපිට දැන් මේ ව්‍යාධි දුක් මේ එන මේ මරණ දුක් මේ හැම දෙයක්ම අපට දේවදූතෙක් හැටියට ඒකාන්තයෙන් හිතන්න පුළුවන්. මේ හිතලා අපි දුරාචාරයෙන් වැළකීලා පුළුවන් තරම් සදාචාර සම්පන්න වීම වැදගත් වෙනවා. ඔව් සීලවන්ත භාවය ඇති කරගන්න හොඳට අප්‍රමාදය ඇති කරගන්න දැන් මේ විපත්‍ය දැන් බොහෝ දෙනා දුරකටනින් පවා කතා කරනකොට කියන අපිට දැන් තේරෙනවා මේක අපික්මන්ට මේකෙන් ගැලවෙන්න ඕන. දැන් සාමාන්‍ය වචනෙට හරි වෙනකට වඩා ලොකු උද්‍යෝගයක් තියෙනවා. ඒක ඉතින් ඇත්තටම ලොකු දෙයක්. එහෙමයි අපි හන් දැන් අපි වෙසක් පොය දවසේ සිල් සමාදන් වෙන්න බලා සිටියා. බොහෝ දෙනාට ඒ අහිමි වුණා. ඒ වගේම මේ රෝගී වසනයන් නිසා මේ පොයේ දවස් ලබන පොයේ හරි සිල් සමාදන් වෙනවා ලබන පොයේ හරි සිල් සමාදන් වෙනවා කියලා හිතාගෙන හිටියට අන්තිමේදී මේ පොයේ අපිට අඩු වෙගෙන යනවා අවුරුද්දකට අපේ බෞද්ධයෝ ගොඩාක් බලාපොරොත්තු වෙනවා මහත් ආනිසංසදායක කටින පින්කම කරගන්න කියලා. නමුත් සිත්තේ එයද කරගන්නට නොහැකි තත්වයක් අද උදා වෙලා තියෙනවා. ඉතින් මේවා හැම වෙද්දී අපේ හාමුදුරනේ සමහර අය කම්පා වෙනවා. තමන්ට ඒ දේ ඉවල් කරගන්න බැරි වුණානේ කියලා. පින්කම් ආදිය කරගන්න බැරි වීම ඒවාට අවස්ථාව නොලැබීම තුල කම්පා වීම උනත් හොඳ දෙයක්ද එහෙම නැත්නම් ඒක හොඳ නැද්ද නෑ ස්වාමීන් වහන්සේ ඇත්තට මොනම දෙයකටවත් අපි කම්පා වෙනවා කියලා කියන්නේ නම් සුදුසු දෙයක්ම නෙවෙයි මේ කම්පනය නැත්නම් මේ ශෝක කරනවා කියන එක මොනම දෙයකටවත් දැන් සමහර අයට දැන් ප්‍රතිපත්ති පුරා ගන්න බැරි වුණා, සිල් ගුණ පුරා ගන්න බැරි වුණා, දන් දෙන්න බැරි වුණා. ඔය සමහර වෙලාවට දහසක් හොඳ දේවල් කරලා තියෙනවා. එහෙමයි. දහසක් හොඳ දේවල් කරා සමහරුන්ට මේ බැරි වෙච්ච දේම හිත හිතා කම්පාවන ස්වරූපයකුත් තියෙනවා. මම ඒක මුලිමුත් මතක් කරලා ඉතින් මේ කම්පාවීම නම් කිසිසේත්ම අපට ගැළපෙන දෙයක්ුත් නෙවෙයි ඒක කුසලයකුත් නෙවෙයි ඒක සම්පූර්ණයෙන්ම අපේ අර ස්වාමීන් වහන්සේත් මතක් කළා අකුසල් සිද්ධ වෙලා හයි දේශ සහගත සිද්දක තමයි ඔය මොන්නම දෙයකට හරි කෙනෙක් කම්පා වෙනවා නම් එයාට පහළ වෙන සිටිවිලි. අපි හන්නේ දැන් යත අයස කියන වචන දෙක අපි ගත්තොත් කාලේ ඉක්මනට ගෙවි යන නිසා වචනාර්ථයේ මොකද යස කියලා කියන්නේ? කීර්තිය සාමාන්‍යයෙන් අදහස් කරන හැමෝටම පරිවාර සම්පත්තිය සහ පරිවාර පිරිවර නැතිවීම ගැන සඳහන් කරනවා. ඒ සම්මාස දැන් ඇත්තටම යස ආයස අර ලාභ ලාභ දෙක වගේම තමයි යස ආයස කියන මේ දෙකත් මිනිස්යා කරා මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. එහෙම. ඒක යස කියලා කියන්නේ කීර්තිය. එහෙම. ආයස කියලා කියන්නේ අපකීර්තිය. අපකීර්තිය. ඉතින් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණഘോഷාව දෙව්රෝ බඹලෝ දක්වා විහිදී ගියා. එහෙම. උන්වහන්සේගේ සහන සීලත්වය අසරණයන්ට පිහිටවීම, මහා කාරුණිකත්වය මෙන්න මේ ආදී ගුණ නිසා බොහෝ අය බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කළා. එහෙම. හැබැයි මේ අවමානේ මේ ಗುಣ කඳ ඉවස ගන්නට බැරි විච්ච අන්න තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා. අපහාස කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිවක් ගණන් ගන්න නැතුව උන්වහන්සේ ඉදිරියටම ගමන් කළා. බලන්න ඇත්තටම අපේ ශාස්ත්‍රුන් වහන්සේ තරම් මේ කීර්ති ප්‍රශංසාවට ලක්විච්ච ශාස්ත්‍රවරයෙක් මම හිතන්නේ මේ ලෝකේ නැහැ. එහෙම. උන්වහන්සේ පුදුම විදිහට මේ සමහර අවස්ථාවල පුදුම විදිහට ප්‍රශංසාවට ලක් වුණා. කීර්තියට පත් වුණා. අපි හන්නේ දැන් මේ යථායස කියන වචනයයි නින්දා ප්‍රශංසා කියන වචනයයි සමානයිද? එහෙම නැත්නම් වෙනසක් තියෙනවද? ඔව් ඇත්තටම සම්න්නකේ දෙකේ සාල සමානත්වයක් තියෙනවා. එහෙම. හැබැයි මෙතන යස කියලා කියන්නේ කීර්තියනේ අයස කියලා කියන්නේ අපකීර්තිය. කීර්තිය කියන්නේ දැන් මේ පරිවාර සම්පත්තිය ගැන ඔව් පරිවාර සම්පත්තිය නොඑක් විදියට මේ කීර්තිය. එහෙම. ඒතර දැන් මෙතනදී සාමනහස නින්දා ප්‍රශංසා කියලා කියන්නේ නින්දාව කියලා කියන්නේ අගුණ කතනය. එහෙම. ප්‍රශංසාවේ කියලා කියන්නේ ගුණ කතනය. ඒ අතන කීර්තිය මෙතන ප්‍රශංසාවේ කියලා කියන්නේ ගුණ කතනය. ගුණ කීර්තිය කිව්වොත් අපි හන්නේ යථායස කියලා කියන්නේ අනභිමුඛයේ සිද්ධ වෙන එක. ඒ කියන්නේ තමන් ළඟදි සිද්ධ වෙන එකනේ අපි දන්නේ නැහැ පැතිරිලා ගිහිල්ලා ඉවරයි. අපේ කීර්තියක් පැතිරිලා අපි කීර්තියක් පැතිරිලා. දැන් නින්දා ප්‍රශංසාව තමයි අපිට මූණට ඉතාම හොඳ පිළිතුරක් සානතේ. අතරම ඒක සම්මුඛයේම ලැබෙන දෙයක් තමයි නින්දාවයි ප්‍රශංසාවයි. එහෙමයි. කෙනෙකුගේ කීර්තියක් ඔය එකත් හොඳ පිළිතුරක්. එහෙමයි. ඒකෝට ස්වාමීන් දැන් මේ දෙකම අපි සම්බන්ධ කරලා කතා කරොත් ඇත්තටම අපි මෙතනදී අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේම තමයි අපි මේකට ස්වාමීන් වහන්සේ මේ මේ අවස්ථා දෙකට ගලප ගන්න ඕන මොකද උන්වහන්සේගේ උත්තර චරිතාර්ථ ධානය තුළින් තමයි අපට ලොකුම ආදර්ශයක් ගන්න පුළුවන්. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ කීර්ති අපකීර්ති නැත්නම් නින්දා ප්‍රශංසා මේ කියන හැම අවස්ථාවකදී මුන්වහන්සේ සමසිත ඇතිව අකම්පිතව වැඩ හිටියා කියන එක අපට ඕන තරම් සාධක මේ ධර්මය තුළ පෙන්වන්න පුළුවන්. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් බලන්න අත්‍තරම බුදුරජාණන් වහන්සේගේ දැන් උන්වහන්සේ දාර අතුල කියන උපාසක මහත්තයාට. එහෙම. අතුල උපාසක මහත්තයා ආවනේ බුදුරජාණන් වහන්සේ දක්ින්න විශාල පිරිසක් සමග. එනකොට ජේතවනාරාම ඉස්සරහා පොඩි හාමුදුරනම භාවනා කරනවා. මේ හාමුදුරන්ට වැඳහම ඒ ස්වාමීන් වහන්සේ වැඩි කතා කරන්න කැමති නැහැ. උන්වහන්සේ සුවපත් වේවා කියලා නිශ්ශබ්ද වුණා. අතුරු පරමාර්ථයට හොඳටම කේන්ති ගියා. මෙච්චර මේ දුරින්දලා ඇවිල්ලා මේ හාමුදුරු වචනයකින් සංග්‍රහ කළේ නැහැ. ඊළඟට ආනන්ද හාමුදුරු ගාවට ගියාම ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් කාර්ය බහුලයි. උන්වහන්සේ මේ කතාව කිව්වම උන්වහන්සේ ලස්සන බණක් කියව හැබැයි කෙටියෙන්. එහෙනම් එතරම් හිස්සවුත්තු කරගත්තා. එහෙනම් ආනන්ද හාමුදුරුව විසාකාවාව නම් ඊළඟට අනාථ පිණ්ඩික සිටුමා කුසල රජුරුව ආවනම් පැය ගණන් බණ කියයි. අදත් වගේ කතා කියනවනේ. මොනතරම් තියෙනවා. ඒතර දැන් අපිව ගණන් ගත්තේ නැහැ. අපි අව탁සේරු කළා. එහෙම කියලා දැන් ඊළඟට සරියොත් මහ රහතන් වහන්සේ ළඟට ගියා. එහෙමයි. සරියොත් මහ රහතන් වහන්සේ ඉතින් මේ ගැන විමසන්න ගියේ නෑ. උන්වහන්සේ දීර්ඝව බණක් කිය හැබැයි මේක තේරුනේ නෑ. එහෙනම් අන්න එතනක් සෞත්‍ය කරගෙන ද යන්න තියෙන එකම තැන තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කළා. ස්වාමීනි අපි මෙහෙම ආව එක හාමුදුරම කතා කරේවත් නැහැ. ආනන්ද හාමුදුරණ ලස්සනට බණක් කියලා හැබැයි කෙටියෙන්. සරියොත් හාමුදුරුවෝ කාලය මදි කිව්වට පස්සේ පැය ගාණක් බණ කිව්ව අපිට තේරුනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ඒක ඇත්තටම සිනහ පහල වුණා. උන්වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේ සිනහ පහල කළා අතුල පාඨක මහත්තයාට වදාළේ "පෝරාම මේතන් අතුල" අතුල මේක පුරාතන ධර්මයක්. මේ නින්දාව ප්‍රශංසාව ඔය කීර්ති ප්‍රශංසා හැම දෙයක්ම හොඳ නරක. හොඳ නරක. මේක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේක අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒ වගේම අතීතෙත් එහෙමයි. මොකද සාමාන්‍යයෙන් දැන් අද සමාජය අපි ගත්තාම ලෝකෙ ගත්තාම මේ ලෝකයේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් අපි දැන් ගත්තොත් දැන් අපි කතාව ගත්තොත් කෙනෙක් කතා නොකර ඉන්නකොට බයිනවනේ. හරි ආඩම්බරකාරය කියලා බයිනවා. මද වශයෙන් කළත් හොඳ වැරදි කතා නොකළත් නොකළත් වැරදි. ඊළඟට මද වශයෙන් අහන දෙයට උත්තර දුන්නොත් ඒකටත් මිනිස්සු කියනවානේ. හරි පුදුම මිනිස්සෙක් යමක් අහුවම ඒකට උත්තරේ දෙනවා, නිස්සබ් දෙනවා, හරි ආඩම්බරයි. මොකක් හරි හදනවා. ඊළඟට දීර්ඝ වශයෙන් කතා කරනකොට කියන ඔයාට කිත් වෙන්න එපා. ඔයාට කිව්වොත් මේ කෝච්චියට වුණා වගේ කියලා ඉතින් එහෙම මොකක් හරි හදනවා. ඒකට බලන්න මේක අදත් එහෙමයි හැමදාටම මේ කාලත්‍රයට මේක පොදුයි. එහෙමනම් මේ නිന്ദා ප්‍රශංසා කියන මේ දෙකත් කීර්ති අපකීර්ති කියන මෙන්න මේ දෙකත් අපි පුරාතන ධර්මයක් හැටියට සලකලා මේ අවස්ථාවවලදී අකම්පිතව අපට එන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඇත්තටම භාග්‍යයක්. කාල වේලාව අවසන් නිසා අපි තවදුරටත් මේක විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහෝ දෙනා දන්න කාරණා ටිකක් උනත් අලුත් දෘෂ්ටි කෝණයකින් ඒ දෙස බලන්නට අපි පෙළඹෙව්ව අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැපදු මේවා තමයි අෂ්ටලෝක ධර්මයේ හැටියට හඳුන්වන්නේ. ඒවයි කම්පා වෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ හොඳ දේ හමු වෙහි ඇලෙන්න යන්නේ නැතුව නරක දේ හමු වෙහි ගැටෙන්න යන්නේ නැතුව ඉන්නේ. එහෙම ඉන්නනම් මේ හොඳ නරක දෙකම නිරන්තරයෙන්ම පෙරලෙන ධර්මතාවයන් බව. අනිත්‍ය වූ ධර්මතාවයන් බව වටහාගෙන ජීවත් වීම වැදගත්. මේ ලෝකයේ සම්බන්ධයෙන් ගත්තාම ලෝකයේ තියෙන බොහෝම ප්‍රධානම සත්‍යතාවයක් තමයි ස්වභාවයක් තමයි අනිත්‍ය කියන්නේ. අර පැරණි සංස්කෘතියේම නක් කියනවා අභාව ස්වභාව ස්වභාව අභාව. අභාවයේ ස්වභාවයයි ස්වභාවයේ අභාවයයි. අභාවය කියන්නේ පවතින ස්වરૂපේ වෙනස් වෙන එක. එතකොට අපි හඳුරන්නේ බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛාංශ දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අත්තසක විපරිණාම ධම්මා අසස්සකා විපරිණාම ධම්මා. ඒසේ අනිත්‍ය මේ ඔක්කොම මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන අනිත්‍ය ධර්මතාවය. ශාස්වත නෙවෙයි අශාස්වත දේවල්. ඒ කියන්නේ මොහොතක්වත් පවතින දේවල් නෙවෙයි. හැම මොහොතේම වෙනස් වෙන දේවල්. එතකොට මෙන්න මේ සැප දුක් හමුවේදී අෂ්ටලෝක ධර්මය හමුවේදී අපිට පුළුවන් විදර්ශනා නුවණ පහළ කරගන්න. ගැඹුරින් කල්පනා කරලා බලලා මේ සියල්ල ඇති වෙලා නැති වෙලා යනවා නේද? මේ ලාභයක් ඇති වෙනවා වගේම නැති වෙලා යනවා. අලාභයක් ඇති වෙනවා වගේම නැති වෙලා යනවා. ඒක දකිනවනම් ලාභේ හැම ඇලෙන්නේ නැහැ. ඒ ඊළඟ මොහොතේ නැති වෙනවනේ. අලාභේ හැම ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැත්නම් ඒ ඊළඟ මොහොතේ මේක නැති වෙලා යන නිසා. ඒ ඇලෙන ගැටෙන දේ හරසුන් ක්‍රියාවක් බව හොඳින් තේරුම් ගන්නවා. එතකොට මේ අනිත්‍ය දර්ශනය මනා ලෙස වටහා ගැනීම මේ සියලු දේවල් අතහැරලා දාලා සැනසෙන්නට මාර්ගයක් බවට පත් කරගන්නවා. ඒ නිසා මේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන කාල සීමාවක ඔබ සතු දේවල් බොහෝ දේවල් ඔබට අහිමි වෙලා යන කාල සීමාවක මේක පුද්ගලිකත්වයෙන් ගන්න යන්න එපා. ඕනම දෙයක් පුද්ගලිකත්ව ගන්න ගියාම තමයි දුක වැඩි. අනේ මෙච්චර හොඳ තියෙන මටමමයි මේ හැම දෙයක්ම වෙන්නේ. මගේම දේවල් නේ නැති වෙලා යන්නේ. මටම මේ මේ දැනුම් අහන්න සිද්ධ වෙන්නේ මටම මේ දුක් විඳින්න වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. අපේ හාමුදුරු බොහොම පැහැදිලිව දේශනා කළසේ බුදුරජාණන් වහන්සේට ලෝකයේහි විවිධ කරදර බාධක හිරිහැරවලට මුහුණ දෙන්න උනා. බුදුරජාණන් වහන්සේටත් ලෝකේ අවමන් වලට ගොදුරු වෙන්න උනා. නැත්ති ලෝකේ අනින්දිතෝ. ලෝකේ නිඳා නොලබන පිරිස නැහැ. හොඳ කළත් නරක කළත් සමාජයේ ස්වභාවය විවේචනය කරන එක. මෙන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන නරකක් සදාතනික නෑ, හොඳක් සදාතනික නෑ කියලා තේරුම් අරගෙන හොඳ හැමුවේ අනිතිල සුද්ධාමයට පත්වන්නේද නැතිව නරක හැමුවේ අනිතිලස පීඩාවට ගැටීමට ලක්වන්නේද නැතුව සිත සමබරව පවත්වා ගත්තොත් නොසැලෙන මනසකින් ඔබට ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබේ. ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න අත්ලෝ දහමේ අකම්පිතව කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අද දිනෙහි සිදු කළ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව උපකාරයක්ම වේවා කියලා අපි ඒක සිතින් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රවණය කිරීමෙන්, නැරඹීමෙන් පහළ කරගත් උතුම් කුසල් වලින් සියලු යහපත ශාන්තිය සපත උදා වේවා බෞද්ධාකාර මණ්ඩලයෙන් තුන් හැම දිනාටම අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා වැඩම කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරාවතී පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ උදා වේවා මේ කොරෝනා වසංගත රෝගයෙන් වහවහ අපේ මව්බිම ලෝකයේ මිදේවා හැම දිනාටම සියලු ශාන්ති උදා වේවා මේ ධර්ම සාකච්ඡාමේ කුසලය හැමත අමා නිවන් සුව පිණිසම උපකාර වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. සාදු සාදු සාදු